හොඳ අපේ සූදානම් වෙන්නේ මේ අනිත්‍යමතාවය විදිහකට කියලා දෙන්න. මොකද අනිත්‍ය කියන එකට වචන ගොඩාක් අපි ගිය සතියේ ඉගෙන ගත්තා නේද? ඒතර අද අපි මේ අනිත්‍යය කියලා දැනගත්තේ අපි මේ ඇතිවීම සහ නැතිවීම. මේ ඇතිවීම නැතිවීමට තව වචනයක් තමයි සමුදය අත්ංගමය කියන එක. සමුදය කියන්නේ ඇති වෙනවා අත්ංගමය කියන්නේ නැති වෙනවා කියන කාරණා. ඒ වගේම තව වචනයක් තමයි උදය වය කියලා කියන්නේ. උදය කියලා කියන්නේ pāli pāli භාෂාවේ නැතිවීම කියන එක. වය කියලා කියන්නේ නැතිවීම. එතකොට මේ උදය වය කියන එකට අපි කියනවා උදයබ්බ ඥානය කියලා. උදේ වය වඩනවා කියන එකට කියනවා උදයබ්බ ඥානය. ඒතර මෙන්න මේ ඇතිවීම නැතිවීම කියන කාරණාව අපි <clears throat> අවබෝධ කරවන්න ඕනේ ප්‍රඥාවෙන් දකින්න ඕනේ. නිකන් වචන වලින් දැකලා විතරක් නෙමෙයි. දැන් පින්නතුනේ අපි දැන් <clears throat> උදේ මම අර භාවනාව ඇතුළේ ප්‍රයත්න කියලා දුන්නා උදේ භාවනාවේ. දැන් අපි දන්නවා මේ ඇහැට රූපයක් ලැබෙනකොට ඒ සකස් වෙනා වූ ක්‍රියාකාරීත්වය මතක ඇතිවත්තන්ට මතකයි නේද ඒක. කොහොමද මේ හිතක් සකස් වෙන්නේ කියන කාරණාව. එතකොට හිතක් සකස් වෙන කාරණාව කලින් අපි අයත්තන්ට කියලා දීලා තියෙනවා කොහොමද මේ හිත සකස් වෙන්නේ කියන කාරණාව. එතකොට ඒකේ මතක ඇති මෙතන ආධ්‍යාත්මික රූප කියලා තේනවා බාහිර රූප තේනවා. දන්නා නේද? අතට ආධ්‍යාත්මික රූප වල ප්‍රයෝග නැතුණට කමන්නේ ඔයත් මේවා කලින් අවබෝධ කරලා තියෙනවා කියලා තියෙනවා ඒ වුණාට මම පොඩ්ඩක් ඔය මේ මතක් වෙන්නත් එක්ක තියෙන. ඇතට ඇසේ තියෙන චක්කු ප්‍රසාදයේ ඊළඟට ඒකට ගෝචර වෙන්නේ මොකද්ද? වර්ණය. කනේ සෝත ප්‍රසාදය ගෝචර වෙන්නේ ශබ්දය. නහය තියෙන ගාන ප්‍රසාදය ගෝචර වෙන්නේ ගන්ධය. දිවට ජීවහා ප්‍රසාදය ගෝචර වෙන්නේ රසය. කයට වත්ථබ්බේ කාය ප්‍රසාදේ මනේ කියන අපගේ වස්තු රූපයකට ධම්ම රූප තමයි ගෝචර වෙන්නේ. එතකොට මේකට එන විඥාණයට අපි කියනවා චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට මෙන්න මේ තුනේ එකතුවට තමයි කියන්නේ තින්නම් සංගතේ පස්ස තුන එකතු වෙනකොට පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාර ජීවිතේන්ද්‍රිය ඒකාග්‍රතාව, විතක්ක ਵਿਚාර, ප්‍රීති අධිමොක්ක විරිය ඡන්දය අතර කීයද? 52ක්. හැබැයි මතක තියාගන්න 51ම හැම එකකම අටගන්නේ නැහැ. අවම අටගන්නේ 7යි. උඩරිම අටගන්න ප්‍රමාණිකුත් තියෙනවා එක එක හිත්වල වෙනස් වෙනවා. ඒතකොට මේ වගේ තමයි අපි කිව්වේ හිත් හතක් වෙනවා. මොන හිතද? බලන හිත හතක් වෙනවා. ක්‍රියාකාරී. ඊළඟට අහන හිත හතක් වෙනවා. ආග්‍රාණ හිත හතක් වෙනවා. රස විඳින හිත, ස්පර්ශ ලබන හිත, මෙනෙහි කරන කන බොන ඇස් විඳින අනිකුත් ඔක්කොම හිත තියෙන මොකෙන්ද මනත් එක්ක. අනිත් හිත පහත් අමතරව අනිත් ඔක්කොම මනත් එක්ක. දැන් මෙතන අනිත්‍යතාවය තමයි ඔයත්තන්ට අර භාවනා විදිහට කියලා දුන්නේ. මේක මතක තියනවා නම් ඒ අනිත්‍ය භාවනාව කරන්න හරි පහසුයි. මේ මේ chart එක මතක තියෙන්න. මොකද ඒකේ තියෙන්නේ ඇස කියන එක ධාතු හතරෙන් හැදිලා තියෙන්නේ. තමයි කියන එක හොඳට තේරුම් ගන්න. ඇස කියන්නේ මොකෙන්ද කියලා තේරෙන්නේ? ධාතු පතරේ. එතකොට වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. يعني ඇති වෙනවා නැති වෙනවා වේගයෙන් මේක ඇති වෙයි නැති වෙනවා. එතකොට මේකට ගෝචර වෙන වර්ණ රූපයත් මොකද වෙන්නේ? ඒකත් වෙනස්. එතකොට මේ දෙක එකතු වෙනකොට තමයි චක්කු විඥානය සකස් වෙන්නේ. දැන් එහෙනම් රූප ඇති වෙනකොට රූප දෙකක් එකතු වෙනකොට තමයි විඥානය ඇති වෙන්නේ. අපි නිකන් හිතමුකෝ. ඔන්න මම අප්පුඩියක් ගන්නවා. දැන් මේ දෙක එකතු වෙනකොට නේ සද්දේ. නැති වුණාම නැහැ. එහෙනම් ඇති වෙනකොට ඇති වෙනවා නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් විඥානයේ ස්වභාවයම තමයි. රූප දෙකක් සම්බන්ධ වෙනකොට ඇති වෙනවා නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් රූපත් ඇති වෙනවා නැති වෙනවා විඥානයත් ඇති වෙනවා නැති වෙනවා. එහෙනම් රූපත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඇති වෙනවා නැති වෙනවා අපි කියවනේ අනිවාර්යෙන් පෙළෙනවා කියලා. එහෙනම් ඇසත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වර්ණ රූපයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි චක්ක විඥානයත් අනිත්‍ය දුක යනාත්ම එහෙනම් ඒ වෙද්දිම තමයි අනිත් එකත් වෙන්නේ මොකද ඒ වෙනකොටම ස්පර්ශයත් මොකද වෙන්නේ අනිත්‍ය වෙනවමයි මොකද ඉස්සල්ලා ස්පර්ශය නේද මෙහෙම කරනකොට තියෙන ස්පර්ශය නෙවෙයි ඊළඟ එකේ තියෙන එහෙනම් ස්පර්ශ දෙකක් නේද එහෙනම් ඉස්සල්ලා පස්සේ නෙවෙයි ඊළඟ තියෙන්නේ පස්සේ වෙන එක එහෙනම් වේදනාව වෙන එක සංඥාවත් වෙන එහෙනම් හැම මොහොතකම මේ හිත ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා වේගෙන් මේක සිද්ධ වෙනවා ඉතින් මේක දකින්න අපිට එකපාරට මෙහෙම ඇහැට පේන්නේ නැහැ. භාවනාවෙන් අපි හිතට මෙව කරලා ඊට පස්සේ අපි මේක දැක්කේ ප්‍රඥාවෙන් තමයි අපි අවබෝධ කරගන්නේ. එහෙනම් මේකෙන් බලන හිත හැම එකක්ම මොකද නැති වෙනවා අනිත්‍ය. අනිත්‍ය නම් දුක්ඛයි දුක නම් අනාත්මයි මගේ කියලා ගන්න සුදුසු නැහැ. තමන් කියලා ගන්න සුදුසු නැහැ. ඒක තමන්ගේ ලෝකෙම අනිත්‍ය කියන්නේ. දැන් ඔයාලා බලාගෙන ඉන්න ලෝකය තමයි මගේ ලෝකය නෙමෙයි. දැන් මේ වෙලාවේ බලා ඉන්නවනම් මම කියන කෙනා හැදෙන්නේ මොකක් එක්කද? බලා ඉන්නවා කියන එකත් එක්ක. අහගෙන ඉන්නවනේ. අහගෙන ඉන්න එක. දැන් මේ වෙලාවේ ගෙවල් දොරවල ලෝකයක් නැහැනේ. දැන් කියනකොට මතක් වෙන්නේ. යන ලෝකය එතකොට යනවා. දැන් නැත්නම් ලෝකයක් එතන නැහැ. දැන් ලෝකයේ තියෙන්නේ මෙතන. දැන් තේරෙන්නේ ලෝකය කියන එක හැදෙන්නේ කොතනද? ඒ මොහොතේ ඒ වෙලාවේ ස්පර්ශ වෙන දේත් එක්ක. ඒ දේ තියනවාද කියලා බලන්න. ඒ දේ ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. වේගයෙන් මේක සිද්ධ වෙනවා. මේක වේගය කොච්චරද කියනවා නම් හිතා ගන්නත් බැරි තරම් වේගයක් තියෙනවා. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ. ඉතින් එහෙනම් අපි චුට්ටක් ඒ කරුණු කාරණාවලට පොඩ්ඩක් ගමන් කරලා බලමු. මොනවාද මේ මේ තියෙන්නේ කියන කාරණාව. එතකොට මේ <clears throat> ඇතිවීම නැතිවීම කියන එක අපි චුට්ටක් තේරුම් ගන්න පොඩි උදාහරණයක් වේගයෙන් සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න උදාහරණ කිහිපයක් බලන්න දැන් බලන්න ඔය අත්තන්ට දැන් මේ වර්තමාන මේ මොහොතේ බලන්නකෝ අටේ තියෙන ඒවා. දැන් ඔන්න මගේ ඇඟට මේ වෙලාවේ මුලගක් ඇවිල්ලා වදිනවා. එතකොට මොකක්ද සකස් වෙන්නේ? ස්පර්ශ ලබන හිත සමහර කට්ටිය කියනවා. ඉතින් පහස ලබන හිත කියලා කිව්වා. ඉතින් වැරද්දක් නැහැ. දෙකම ස්පර්ශයෙන්නේ කයට. නෑ ඒක ඉවරුයි. දැන් මට ඒක එන්නේ නෑද? දැන් ඊට පස්සේ දැන් එනවා ඔන්න මට ඉස්සරහා රූපයක් වෙනවා. එහෙනම් ඉස්සරහා පෙවුණා මට දැන් රූපයක්. අනේ රසගාල කියලා ගහලා තියෙන බෝඩ් එකක් ඉස්සරහා බල බලන්න එපා. එතකොට ඒ රූපේ මට පෙවුණා දැන්. එතකොට මගේ දැන් අර හිත මොකද? නැති වුණා. දැන් එතකොට ඇයි එහෙන් තමයි දැන් හිතක් කරේ. එහෙනම් චක්කු විඥානේ තමයි දැන් සකස් වෙන්නේ. ඉස්සලා තිබුණේ මොකද කාය විඥානය සකස් වුණා. එහෙනම් මේකත් ඇති වුණා නැති වුණා. අරක ඇති වෙනවා නැති වෙනවා. දැන් අයි කාක් එක්ක යනවා. දැන් තෝත විඥානට කියන්නේ. දැන් මොනහරි කයාවන අර කන වේලාවක හටදායි. ජීවහා විඥාන. ඒකත් මතක තියාගන්න කන වාරයක් වාරයක් ගාන එකත් ඇති වෙනවා. හරි වේගෙන් මේක සිද්ධ වෙනවා. හැබැයි අපිට පේන්නේ මේ ඔක්කොම මොනවා වෙනවා කියලා. එකපාරම සිද්ධ වෙනවා කියලා. දැන් ඔයත්තන්ට මේ මං දැන් ධර්ම දේශනා කරන රූපේ පේනා නේද? එතකොට මේ දේශනා කරන රූපේ පේන ගමන්ම නාව පේන ගමන්ම මගේ හඬත් ඇහෙනවද නැද්ද? ඇහෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතනවාද? ඔයගොල්ලන්ට කතා කරනකොට දැන් මං කතා කරන එක පේනවා. ඒ වගේම ඇහෙනවා. ඔය දෙකම කිව්වොත් එකට වෙනවා වගේ නේද පේන්නේ? එහෙම වෙන්නේ නැහැ. කවදාවත් හොඳට අහගෙන ඉන්න. දැන් කතා කරනකොට මේ ටික අහගෙන ඉන්න. කවදාවත් එක හිතක් උඩ තව හිතක් ඇති වෙන්නේ නැහැ පිටු. එක හිතක් ඇති වෙලා නැති වෙලාම තමයි අනිත් එක ඇති. දැන් මෙතන 300ක් දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් මම මේ 300 දෙනා දිහා ඕම් බලාගෙන ගියොත් ආ මට විනාඩි 10ක් මේ විනාඩියක්වත් යන්නේ නැහැ ඔක්කොම ටික බලන්න මොන වටික කොම් බලන්න. ඔක්කොම බැලුවා විනාඩියක් විතර යද්දි. එතකොට විනාඩියක් යනකොට මම 300ක් හඳුනගෙන ඉවරද නැහැ. ඒතර විනාඩියකට 300 විනාඩියෙන් තත්පර 30ක් යනවා නම් 300 අඳුර ගන්න වෙන ටක් ටක් ටක් ගාලා බලපුවාම හඳුනා ගන්න පුළුවන්. එහෙනම් හැම එක්කෙනෙක්ම මට ධ්‍යාන හඳුනා ගන්න එක හිත ගානේ හටගත්තන මෙහෙම කරනකොට තත්පර 30ක් යනකොට මොකද වෙන්නේ? 300ක් ඒත් ඇති වෙලා නැති වෙනවා. මතකද නැන්නේ 300 යන්නේ කෝටි ගාණක් ඇති වෙලා නැති වෙලා විතරයි. නමුත් අපි අර සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුංචි උදාහරණයක් කියමු. මහා වේගයෙන් මේක ඇති වෙලා නැති වෙලා. නිකන් මේක ඇත්තටම අර විඥානය කියලා කියන්නේ එක දිගට ගලන කර කරන්ට් එකක් වගේ. ධාරා විද්‍යුත් ධාරාවක් වේ. එතනනේ විද්‍යුත් ධාරාවක් න එක දිගට ගලනවා නම් ඒක ඇහෙන් ගලනවා ඊළඟට කනගාවට යනවා, නහයට එනවා, ඊළඟට දිවට එනවා, අය හදවතට යනවා, ඇඟට යනවා. මුළු ඇඟ පුරා මොකද මේක වේගෙන් සිද්ධ වෙනවා. ඉතින් ඔක්කොම එතකොට තේරෙන්නේ අපි එකපාරම වෙනවා. ඉතින් මේක තේරුම් ගන්න ප්‍රඥාවෙන් විතරයි පුළුවන්. එහෙම නැත්නම් අපිට දැන් ටීවී එකේ කවුරු හරි නේද නටනකොට මා කරනකොට ඒකත් පේනවා. බත් එක කනවා නම් බත් එක කන එකත් දැනෙනවා. තේරෙනවනේ මధుරයක් කනවා නම් ඒ වෙලාවේ ඒකත් දැනෙනවා. සිරුරත් ඇහෙනවා, ඇහෙත් පේනවා. ඒතර මේ ඔක්කොම එකපාර පේනවා වගේ දැනෙනවා වගේ තේරෙන්නේ. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ ඔක්කොම එකට නෙවෙයි එකකට පස්සේ එකක්. බලනවා නම් බලන හිතෙන් අහන්න බෑ. මේ වෙලාවේ දින්ද කිව්වොත් නම් ඉතින් අපාය තමයි. ඒ ඉන්න නිදා ගන්න එපා හොඳට අහගෙන ඉන්න. එතකොට මෙතනදී හොඳට මතක තියාගන්න අපාය කියලා කියන්නේ මොකද්ද? නිරේ කියන එක විතරක් නෙවෙයි. මේ ඒක වෙනම තියෙන අපාය කියලා කියන්නේ අපේ හොඳ ගුණාංග ටික නැති වෙනවා කියන එකත් අපාය තමයි. මේ වෙලාවේ හොඳ ගුණාංගයක් තියනවා නම් ඒක නැතිලා යනවා. ඉතින් ඒ නිසා ඒක හොඳට මතක තියාගෙන හොඳට අහගෙන ඉන්න. මොකද දැන් ඊළඟ කමටහන වඩන් තියෙන්නේ තනියම. ඊළඟට දැන් අවුවයි කියලා එහෙම කරන්න එපා. ආකට මොනවාද ගල් ඇයෙනවා. ඒකත් හොඳයි. මොකද තමන්ගේ තියෙන ඒ ඇඟේ ඇඟට දැනීම දැනෙනවා. ඊළඟට තමන්ගේ මේ මහ පොළේ ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් ඉස්සෙල්ලා. නේද? ඒකත් පුළුවන් වෙනවා. ඉතින් ඒක කොහොම කරගෙන දැන් ඒක අනිත් එක ලෙඩ වලටත් හරි හොඳයි ඔය ගල් කකුල් වල ඇයෙන එක. ඉතින් ඒක නිසා අපි බලමු. ඉතින් ඒ නිසා අපි මෙතනදී එහෙනම් හැම හිතක්ම හොඳට තේරුම් ගන්න පුදුමාකාර වේගයෙන් ඇති වෙලා නැති වෙන මහා වේගයක් ඉඳ අපිට පේන්නේ මේ ඔක්කොම මතක තියාගන්න එකට සිද්ධ වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති අර චිත්‍රපටියක් පෙන්නකොට දැන් ඔයාලට මේ මේ රූපේ වුණත් පේන්නේ එහෙමයි. මේ රූපේ වුණත් මේ ඩොට් ඩොට් ගොඩක එකතුවක් විදිහට තමයි රූපයක් හැදෙලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි පේන්නේ. නමුත් අපිට පේන්නේ ඔක්කොම එකට තියෙනවා. වේගෙන් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි පේන්නේ. හ්ම්. ඉතින් හරීම මේ වේගවත් දෙයක්. දැන් උදාහරණයක් විදිහට ගන්නකො. දැන් අපිට LED බල්බ් දෙකක් දෙනවා. අර චූටි බල්බ් දැකගෙන බුදුරස් මාලාවෙම තියෙන. ඔකේ අපි හිතමු මේ මේ මුළු බෝඩ් එකටම LED බල්බ් බයි කරලා තියෙනවා. එක බල්බ් එකයි හැම වෙලෙම එක පාරකටපත් වෙන්නේ. ඊළඟ බල්බ් එකපත් වෙන්නේ ඒක නිවිලම. කියලා හිතන්න. එතන මේවා නිවි නිවිපත් වෙනවා නම් එකකට පස්සේ එකක්පත් වෙනවා නම් මුළු බෝඩ් එකේ බල්බ් ටිකපත් වෙනවා නම් මතක තියාගන්න එකකට පස්සේ එකක්පත් වෙනවා නම් අපිට හිමින් යනකොට නම් පේනවා අන්න අතන එකපත් වුණා නෙවුණා. ඊළඟ තැනපත් වුණා නෙවුණා කියලා පේනවා. නමුත් වේගයෙන් කරොත් එහෙම පේනවා. වේගයෙන් කරොත් පේන්නේ. වේගයෙන් කරොත් පේන්නේ ඔක්කොම ටික එකපාරටපත් වෙලා තියෙනවා වගේ පේනවා. දැන් ඒක තමයි මේ දෙන්නේ වලට. අර කොටස් කොටස් වශයෙන් වෙන වෙන යන එක පේන්නේ. මහා වේගයෙන් මේක සිද්ධ වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අර කැමරාවලක් තියෙන අර පික්සල් කියලා තියෙන. ඒකෙන් කරන්නේත් ඒක තමයි එක එක කෑ කොටස් කොටස් කොටස් එකතු කරලා වේගෙන් මේක සිද්ධ වෙන හින්දා තමයි ඒකපාර අපිට ඒවා සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා ගොඩක් මේ තාක්ෂණයෙන් කියන්නේ කිව්වොත් ඔයගොල්ලෝ පැටලෙන හින්දා සරලව තේරුම් ගන්න. චිත්‍රපටි ඉස්සර පරණ චිත්‍රපටි පෙන්වන හැටි දන්නව නේද? චිත්‍රපටි වල තියෙන්නේ අර චිත්‍රපටි කියපුවම පැහැදිලි. චිත්‍ර දාපු පටියක්. ඒ කියන්නේ ෆොටෝස් ගහපු පටියක් තමයි තියෙන්නේ. ඒ කැමරාවෙන් කරන්නේ එහෙමයි ෆොටෝස් ගහපු පටිය මොකද කියන්නේ වේගයෙන් කරකවනවා. මැදින් ආලෝකයක් ගහලා තියෙනවා. ඒ ආලෝකයෙන් ගහලා ඒක වැටෙනවා ඉස්සරහා තියෙන තිරේ. තිරේ රැඳෙනකොට මෙතන ඉන්න මේ ෆොටෝ ටික මොකද වෙන්නේ? දැන් මම මෙහෙම ඉන්නා නම් මෙතන ඉන්න ෆොටෝ 100ක් විතර මෙහෙම කරනකොට වැඩිලා ඉවරයි. නැදේනද? මෙතේ ඉඳන් මෙහෙම හැරෙන වෙලාවට ඔන්න එකක් වැදුනා ඊළඟ එකක් වැදුනා එකක් වැදුනා එකක් වැදුනා එකක් වැදුනා එකක් වැදුනා කොහොම වෙනකොට ඒ ෆොටෝ ටික මොකද කරන්නේ වේගයෙන් කරකකොට පේන්නේ කොහොම ඉඳගෙන ඉන්නා නෙවෙයි. මොකද වෙන්නේ? කොහොම යනවා පේන. ඒක නේද? නමුත් ඇත්තටම වෙන්නේ මොකද? ඈ ෆොටෝ එක අරගෙන හිර වෙන්න ඕන එක තැන කොහොම ඉන්නයි. ඊළඟට කොහොම වෙනවා? එහෙම වෙන්නේ. ඉතින් ඇත්තටම ජීවිතේත් ඕක වෙන්නේ. තේරෙනවද ෆොටෝ වැඩි වැඩි තමයි යන්නේ නමුත් වේගෙන් සිද්ධ වෙන හින්දා අපිට මේවා ඇති වෙනව නැති වෙනව පේන්නේ එක දිගටම ආහාම්දුර හැරුණා කියන පේනවා නමුත් මෙතන හිත් මොකද වෙන්නේ කෝටි ගාණක් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා ඉතින් කෝටි කියන්න බෑ එහෙමත් බෑ කෝටි ප්‍රකෝටි ගණන් මේ හිත් ඇති වෙනවා නැති එතකොට ඒ වගේ හිතන්න ඒ වගේ හැම හිතක් මේ එතකොට අපි මෙතන අපි කියවන දැන් මේ 300ක් <clears throat> විතර ඉන්නවා කියලා. එතකොට 300ක් ඉන්නවා නම් පළවෙනි එක්කෙනා දිහා බලන හිතක් තියෙනවා. එහෙනම් ඒ හිතේ තියෙන්නේ ඇහැයි, වර්ණ රූපයයි, චක්කු විඤ්ඤාණයයි නාමද. ඒ හිත ඇති වෙන්න ඉපයි බලන්න. දැන් දෙවෙනියා බලනවා. දෙවෙනියා බලනකොට පළවෙනියා බලන හිත තියෙනවා. දෙවෙනියා බලනකොට තියෙන්නේ අර ඇහත් නෙවෙයි, අර රූපයක් නෙවෙයි. දැන් මෙතන තියෙන්නේ මොකද වයසට ගියපු ඇහක්. වයසට ගියපු ඇහක් නේ දැන් තියෙන ඉස්සල්ලා එකට වඩා පළවෙනි දිහා කෙනා බලනකොට හරි ඒ පළවෙනි දිහා බලන හිත සකස් වෙනකොට තිබුණු ඇහ දැන් නැත. පළවෙනි දිහා බලනකොට තිබුණා වූ ඒ පුද්ගලයාත් දැන් නැහැ වෙන එක්කෙනින් බල. එක්කෙනා දිහා බැලුවොත් ඔච්චරයි. එහෙනම් ඒ වෙලාවේ සකස් වෙච්ච විඥානයක් දැන් නැත. එහෙනම් ඒ තියෙනා වූ පස්ස වේදනා සංඥාවක් නැත. එහෙනම් දැන් තියෙන්නේ දෙවෙනි හිත. එහෙනම් පළවෙනි හිත ඇති වුණා. නැති වෙනකොට මොකද එන්නේ දෙවෙනි හිත ඇති. තුන්වෙනි දිහා බලනකොට ඒත් ඇති වෙනවා නැති වෙනවා. වේගයෙන් මේක සිද්ධ වෙනවා. මහා වේගයක්. මෙන්න මේ වේගය ප්‍රඥාවෙන් දැක්කොත් අපිට තේරෙනවා මේ වේගය මගේ කියලා ගන්න බෑ වේගයෙන් ඇති වෙලා යන්නේ නැති වෙලා යන එකක් දිහා බලාගෙන ඉන්නකොට තේරෙනවා අවබෝධ වෙනකොට තේරෙනවා ප්‍රඥාවෙන් දකින්නකොට තේරෙනවා මේක මගේ කියලා ගන්න බැරි බව. තමන්ගේ කියලා ගන්න බැරි බව අවබෝධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක ගන්න ගන්න ගන්න ගන්න වෙහෙසද නැද්ද? ඇයි ගන්න ගන්න ගන්න වෙහෙසයිනේ. එහෙනම් මෙයා මේක අතහරින්න අනිවාර්යයි. ප්‍රඥාවෙන් දැකුවොත් අනිවාර්යෙන් මේක අතහරිනවා. ඕක අතහැරිය කියන්නේ මම අතහැරියා. ලෝකේ අතහැරියා. ආන්නේ ලෝකේ අතහැරියා කියන තරමට තමයි යම් කෙනෙක් මේ ලෝකෝත්තර කියන තැනට ලඟ වෙන්නේ. එහෙනම් ලෝකේ අතහැරියා නම් කොහටද යන්නේ? ලෝකෝත්තර. එහෙනම් කොතනද යන්නේ? නිවනට. ඉතින් මේක අවබෝධ කරගන්න මේකට තියෙනුනේ සිහිය, සතිය තියෙනවා නැත්තම් බෑ කරන්නේ. ඉතින් මහා වේගයෙන් මේ මේ කාරණා දැන් මේක මේක දවසින් කියපු එකක් නෙවෙයි. අලුතෙන් ආපු අය තේරුම් ගන්න මේක දැන් දවස් ගානක ඉඳන් ටික ටික ටික ටික ඔළුවට දාගලා දාලා දාලා දාලා දැන් ප්‍රඥාව වඩෝලා වඩෝලා අවසන් කරන තමයි දැන් මෙතන තියෙන තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මෙතන අවබෝධ කරගත්තාම තමයි අර අරවත් කොහොම දැන් පදනම් වෙලා තියෙන්නේ දැන් අපි gadolෙන් gadol එකතු කරලා මොකද හදන්නේ? ගයක් හදනා වගේ දැන් මේ හදාගෙන හදාගෙන ඉන්නේ ටික ටික ටික ටික ටික උඩට උඩට. එතකොට එහෙනම් මෙතන හොඳට තේරුම් ගන්න වේගයෙන් තමයි මේ චිත්ත පරම්පරාව ඇති වෙවි ඇති වෙන්නේ. උදාහරණ තමයි මම කියලා දෙන්නේ. හ්ම් තව උදාහරණ පෙන්නන්න. දැන් ගත්ත දැන් ඔයත් දැන් අර ටැප් එක යන්නේ නේද? වැටිගෙන යනකොට හරි වතුර ගන්න හරි වතුර එකපාර බින්දුව බින්දුව දාලා රෝස් ගලහලා. එකපාරටම ආනේ හමයි. ටැප් එක අඩු කරගම. අඩු කරලා අඩු කරලා අඩු කරලා තියෙන එක එක බින්දුව බින්දුව වැටේ. එතකොට ආට පේනවා පළවෙනි බින්දුව වැටෙනවා. ඉවර වෙනවා. එහෙනම් එතන එක තැනක හිත තියා ඉන්නකෝ බලන්න. අන්න එක බින්දුවක් වැටෙනවා. ගියා. ආයෙ එකක් එනවා. ඒකත් ගියා. එහෙනම් හැම බින්දුවක්ම ඇති වෙනවා නැති වෙනවා එකට එතනින් ආවා ගියා ආවෝ ගියෝ ආවෝ ගියෝ ඒ කියන්නේ ඇති වෙනවා නැති වෙනවා උදය වය උදය වය දැන් ටිකක් මේක වැඩි කරනවා චුට්ටක් දැන් අර <laughs> එක පාටම දැන් පේන්නේ නැහැ බින්දු බින්දු යනවා කියලා පේන්නේ දැන් මොකද චූටි කඳක් වගේ යනවා දැන් දැන් කඳ ගියත් යන්නේ කොහමද බින්දුව බින්දුව දැන් යන්නේ ධාරාවක් විදියට ඒකට කියනවා ජල ධාරාව කියලා වයින් වෙලාවටත් බලන්න පුළුවන් නේ වහින වෙලාවට බින්දුව බින්දුව යන වැස්ස වැඩි වෙනකොට මේක දහරාවක් විදිහට වැටෙනවා. දහරාවක් විදිහට වැටිගෙන යන මහා වේගයෙන් එන. ඒත් අපිට පේනවා බින්දු බින්දයක්. තේන්න. එහෙනම් ජීවිතේ මේ ආයතන ඇහැයි කනයි නාසයයි දිවයි මේ ඔක්කොම එළියට දැන් විවෘත කරලා තියෙනවා ඔයගොල්ලෝ. අපිත් එහෙම. ඉතින් ඕකෙන් එනකොට කාටවත් පෙනේද මේක අනිත්‍යයි කියලා? මොන පේන්නද? ඉතින් පේන්නේ නැති ඉන්න හැම වෙලෙම මේක නිත්‍යයි මගේ කියලා ගන්න. ඉතින් එහෙම කෙනෙකුට බණ කිව්වට තේරෙන්නේ නැහැ. ඒ හින්දා තමයි යාගේ හිත මොකද ගන්න අර ඒක තේරුම් ගන්න පුළුවන් අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරන්න. නිර්මාණය කළා මේක කියලා දෙන්න. එතකොට ඒක නිර්මාණය කරන්න තමයි අනිවාර්යෙන් බුදුහාමරෙන් බණ අහන්න. දැන් මේක තේරුම් ගන්න පුළුවන් විවේකයක් නැතුව. දැන් මේ වගේ දාවේ නැත්තම් ඔය තේරෙන්නේම නැහැ. අදින් පස්සේ අය එන්නේ නැහැ කිව්වොත් ඉතින් කොහොමවත් නැහැ ඉතින්. එහෙමත් හිතෙනවා නේ මේක නම් හරි අමාරු පැය ගන්න ඉන්නත් බෑ කියලා ඉතින් නට නටා ඉතින් ඉන්න අපටුවේ. ඉතින් කොහොම වුණත් ඒවත් හිතන්නේ මේ එක හිත මෙච්චර මේ සතරේ යන්නේ මේ කුටුවක වාඩි වෙලා ඉන්න මෙච්චර අමාරු නම් සතරේ කොච්චර කාල ගියපෙක කොච්චර අමාරු. නිරේ එහෙම ගියාම මොනතරම් අමාරු හැම තැනම සකස් වෙන්නේ කොහේ ගියත් මොනවාද? මේ හික්ම තමයි. එහෙනම් හිත ඇති වෙනවා නැති වෙනවා කියන එක නিত্য ස්වභාවයෙන් ගන්නවා කියන වේගෙන් සිද්ධ වෙනවා කියන එකින් අපේ නিত্য සංඥාවෙන්ම තමයි ලෝකය අල්ලගෙන ඉන්නේ. නিত্যයි නিত্য නම් සුඛයි මම ඉන්නවා. එහෙනම් Taman කියලා ගන්න අය අටක් ගාලා ගන්නවා මේක මම. ඔව් මම මටම තමයි දුක ඉන්න බෑ පපුවත් එක්ක රිදෙනානේ. මොන හරි වුණා. ඒවට අවබෝධ කරගත්තාම එහෙම වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? එයාට තේරෙනවා මෙතන මමෙක් නෙවෙයි තියෙන්නේ මෙතන තියෙන චිත්ත පරම්පරාවක් ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති යනවා කියන්නේ. ඉතින් මේක අවබෝධ කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. කාටවත් මේක අවබෝධ කරලා දෙන්න බෑ හැබැයි. කියන්න විතරයි පුළුවන්. අපි කියන්නේ කියන එක විතරයි. හොයගත්ත මොකද කරන්නේ? මේක මේක හොඳට මේ කියන දේ අහලා ඒක තමයි සුණාත ධාරේත චරාත. ඒ අනුව තමයි භාවනාත්මක ඥාතේ තමයි මේ මනසට මේක දාගෙන අවබෝධ කරගන්න. ඒකට භාවනාවක් තමයි ඇත්තට කියලා දෙන්න හදන්නේ. ඉස්සලාම මේකට සක්මන් භාවනා කරලා මේක තේරුම් ගන්න උත්සාහ කරමු. අවබෝධ කරගන්න. හැබැයි නිකන් කරගෙන යන්න කරගෙන යනකොට මොකද වෙන්නේ? අවබෝධ වෙනවා. බලෙන් අවබෝධ කර කර යන්න එපා. කරගෙන යනකොට අවබෝධ වෙනවා. ඉතින් ඒ නිසා <clears throat> මේ විදිහට බලන්න මතක තියාගන්න අපේ හැම හිතක්ම ඇති වෙච්ච තැනම නැති වෙනවා කියන එක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න අපි කරන්න ඕනේ මේ වගේ කරුණු කාරණා ටික කල්පනා කරන්න. දැන් බල්බ් එකක් ඔයයන්ට වෙනවා තප්පරයකට 50 සැරයක් නෙවෙ නෙවිපත් වෙනවා. නෙවෙ නෙවිපත් වෙනවා. නමුත් නෙවෙ නෙවිපත් වුණාට තප්පරයකට 50 සැරයක් අපිට ඇහැට පේන දිගටමපත් වෙලා තියෙනවා. එන එක නිත්‍යයි. අර ඇති වෙයි නැති වෙන එක දැක්කොත් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අපේ කයවලුත් හැම වෙලේම ඇති වෙවි නැති වෙවි තියෙන්නේ. එහෙනම් රූපත් ඇති වෙලා නැති වෙලා යනවා වේදනාවක් ඇති වෙනවා නැති වෙනවා සංඥාවක් ඇති වෙනවා නැති වෙනවා සංස්කාරයක් ඇති වෙනවා නැති වෙනවා ඒව අල්ලා ඉන්න විඥානය විඥාණයටත් ඉන්න ගයක් නැහැ මතක තියන්න විඥානයේ ඕකේ වෙන්නේ රූපය විඥානයේ ඕකේ වෙන්නේ වේදනාව ඕකේ කියන්නේ මොකද්ද ගේ සංඥාව සංස්කාරය ඉතින් එයාටත් ඉන්න දෙයක් නැතිව මේක අවබෝධ කරගත්තට පස්සේ විඥානේ නැවත ප්‍රතිසන්දි වෙන්නේ නැත්තේ ඒකයි දැන් අපි ඉන්න තැනක් හැදුවොත් න්‍යාය පාරක් හොඳයි කියලා එකක් හැදුවොත් තමයි ආය භවයකට යන්නේ. එහෙම යන්නේ නැත්නම් එයා එතනම මොකද වෙන්නේ? ඉවරයි. මරුණා ඉවරයි. නිබ්බන්ති දේරා යතයන් පදීතෝ. ඒ කියන්නේ නැවත තෙලුයි කරපහන් මොනා තිබුණත් ඒවයි අවශ්‍ය ප්‍රතිපාදන ටික නැති වුණොත් එහෙම නැවත ගිනි ඇවිලෙන්නේ නැහැ නැවත හටගන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් දැන් මම උදාහරණ දෙකක් උදාහරණ කීපයක් කියලා දුන්නා හිතේ වේගයට. එකක් තමයි අපි මේ එක එක කෙනා දිහා තියහා බලන හේත් ඇති වෙනව නැති වෙනව. ඊළඟට දැන් කියවල වතුරු පාරේ උදාහරණනේ. වතුරු පාරෙත් එහෙම. ඒතර ඔයගොල්ලෝ අර දේ දුන්න දැකලා තියෙනවද? ඔය දේ දුන්නෙත් තියෙන්නේ පාට පාට වගේ පෙවුනාට ආලෝකයේ අර ජල මොකද වෙන්නේ? ජල අංශු අතරින් යන එකක් වෙන්නේ. ඉතින් එතනක් වෙන්නේ මොකද වෙන්නේ? ජල අංශු අතරේ යනකොට අපිට දේ දුන්නක් කියලා එකක් පෙවුනාට ඔතන තියෙන්නේ ජල අංශු එහෙට මෙහෙට ගමන් කරන එක. ජලාංශය එයට මේක ගමන් කරනවා. නමුත් අර ආලෝකයේ හරහා පරාවර්තනකොට අපිට වර්ණ විදිහට පේනවා. වර්ණ විදිහට පේනවා. නැත්තම් උතන ඇති දේ දුන්නක් තියෙනවා. නිකන් තියනවා කියන එකට පේනවා නිකන් නගින්න වගේ පුළුවන් කියලා පේනවා. මේක නයි ඔව් නැගලා බලන්නත් පුළුවන්. එහෙම බෑ. චෝටි කාලේ අපිට හිතන අකුඩ කියලා බුදිය ගන්න. නෑ දැකපුවම ඉතින් එහෙම නේ ඉතින් නැගලා උඩට ගිහලා අර පොල් ගහක්ද කියනවා. නමුත් අපිට පේන දෙයක් මායාවක් නැති දෙයක් පේනවා. ඒක තමයි මේ ඇති වෙමින් නැති වෙමින් යන රූප කලාප තියනා වගේ ඔය පේන්න වාඩි කරලා තියෙන එහෙම තමයි. තාතන් වහන්සේ ඔක දැක්කට පස්සේ ඔය එක රූපයකටත් ඇලෙන්නේ නැහැ. ඇයි? දේ දුන්නා. මේ ඔක්කොම දේ දුන්නක් වගේ. හ්ම් එතන නිකන් පේනවා තියනවා කියලා දිබ්බට එහෙම එකක් නැහැ. ඉතින් බොරුවක් මායාවක් තියෙනවා. ඉතින් මහා වේගයක් තියෙනවා. ඉතින් මේ වේගය අපි දකින්න ඒ වේගය දකින්න අපිට හිතට තව මේ හේතු ගන්නන්න ඕනේ. ඉතින් හේතු ගන්නන්න අපිට පුළුවන් <clears throat> තව භාවනා කරන්න. එහෙනම් අපි ඒක තේරුම් ගන්න නේද? වේගයෙන් මේ සිද්ධ වෙනවා කියන එක මේ තේරුම් ගන්න අපි විවිධ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේකෙන් සක්මන් භාවනාවක් කරන්න. මොකද? සක්මන් භාවනාව. ඒතකොට අපි සක්මන කියන එකටත් මේක ගන්න පුළුවන්. දැන් අපි අතක් පුරන් බලන්න මේ අත නමනවා දෙගාරි. අත නමනවා දෙගාරි. ඒක නමන කොටත් හිතක් පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. දෙගාරින කොටත් හිතක් පහළ වෙනවා. මේ අතරමැද හෙත් කෝටි ගණනක් පහළ වෙනවා. එතන මෙන්න නමන හිත දැන් දිගාරින හිත දිගෑරිය. දැන් නමනවා ඉවරයි. නමන හිත ඔන්න බලන්න. ඇති වෙනවා නමන නමන දෙනකොට ඇති වෙනවනේ හිත. ඒ වගේ නමල ඉවරනකොට ඒ හිත නැති වෙනවා. අතරමැදත් හිත කෝටි ගාණක් ඇති වෙනා නැති වෙනා යනකොට අපිට ඔක්කොම බලන්න බෑ. මේක එක හිතක් විදිහට ගත්තොත් එහෙම මේ සිත් පරම්පරාව ඇති වෙනවා ඔන්න දැන් ඉවරයි නැති වුණා. දැන් මොනවාද හිත් පරම්පරාවද තියෙන්නේ? දෙගාරින හිත් පරම්පරාව තියෙනවා නැති වෙනවා දිගහැරලා යනවා ඉතින් මේකත් ඒ වගේ තමයි ඇති වෙනවා නැති වෙනවා මහා වේගයක්. ඉතින් මෙන්න මේක සක්මන්ට දාන්න. ඒතර සක්මනකට යනකොට මේ කකුලක් ඔසවලා දැන් අපි කකුල බිමේ ඉඳන් ගත්තාම කකුල ඔසවනවා ඊළඟට කකුල ඉදිරියට ගෙනියන ඊළඟට තියන හිත තුනකට මේක කඩා ගන්න ඔයගොල්ලෝ කකුල කඩා ගන්න එපා මොකද කඩන්න කකුල මේ යන එක මොකද කියන්නේ හිත තුනකට කඩා ගන්න හොඳට හිතට මේක ගන්න ඕනේ නැත්නම් තේරෙන්නේ කකුල ඔසවනවා ඊළඟට ගෙනියනවා ඊළඟට තබන ඒතර හිත තුනක් එතන තියෙනවා මෙන්න මේ හිත් තුනේ ඇතිවීම නැතිවීම බලන්න නැතේනම් මොකේ ඇතිවීම නැතිවීම බලන්න ඕනේ. ඔසවන හිතේ ඇතිවීම නැතිවීම බලන්න ඕනේ. ගෙනියන හිතේ ඇතිවීම නැතිවීම බලන්න ඕනේ. තබන හිතේ ඇතිවීම නැතිවීම බලන්න ඕනේ. ඒකට මම පුංචි රූපයක් පෙන්වන්න පුළුවන්. එහෙනම් නේද? සක්මන් භාවනාවේ උදය වය දැකීම. දැන් මෙතන තියෙනවා දැන් කකුලක් ඉස්සලම් මොකද කරන්නේ? මෙතන ඔසවනවා. දැන් බිම කියලා හිතනකොට මේ පෙරනේ පළපාට තියෙන්නේ කොතනද බිම. ඒතර බිමේ නම් කකුල මොකද ගන්නනේ? ඔසවන්නේ. ඒකට කියනවා ඔසවන සිත. එතකොට ඔසවන සිත ඔසවන්න හදනකොට මොකද වෙන්නේ? ඇති වෙන්න ඕන හිතක් ඇති වෙන්න ඕන ඔසවලා ඉවර වෙනකොට ඒ හිත නැති වෙන්න. දැන් තේරෙන්නේ නේද? දැන් තේරෙන මොන හිතද? ගෙනියන හිත. එහෙනම් ගෙනියන හිතත් ගෙනියනකොට ඇති වෙනවා ගෙනියලා ඉවර වෙනකොට නැති වෙනවා. හරි දැන් තියෙනවා නැති වෙනවා. දැන් තියෙන්නේ මොකද්ද? තබන හිත. නේද? එතන හිත අර තබනවා. පොළොවට තියෙනකොට උඩ ගෙනියලා එන්න බිමට තියෙනවා. තියෙනකොට ඒ හිත ඇති වෙනවා. තියෙන වෙනකොට ඒ හිත නැති වෙනවා. එහෙනම් මෙතන දැන් වචන කීයක් තියෙනවද බලන්න. හයක් තියෙනවානේ. ඔසවන හිත ඇති වෙනවා නැති වෙනවා. ගෙනියන හිත ඇති වෙනවා නැති වෙනවා. තබන හිත ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ඕක හිමීට බලන්න ඕන කකුල. ඔසවනකොට ඇති වෙනවා නැති වෙනවා, ගෙනියනකොට ඇති වෙනවා නැති වෙනවා, තබනකොට ඇති වෙනවා නැති වෙනවා. ඒතර වලට මෙච්චර වේගයෙන් කියන්න බෑ. ඔසවන එක ඇති වෙනවා නැති වෙනවා කියලා කියන්න බෑ. මොකද්ද කියන්න පුළුවන්? කටින් නෙවෙයි කියන්නේ හිතෙන් දකින්න ඕනේ. ඔසවනකොටම ඇති වෙනවා නැති වෙනවා, ගෙනියනකොටමත් ඇති වෙනවා නැති වෙනවා, තබනකොට ඇති වෙනවා නැති වෙනවා කියලා දකින්න. හරි නේද? ඊළඟ එක තියෙනකොටම අනෙක් කබල පටන් ගන්නනේ. අනෙක් කබල මොකද වෙන්නේ? ඇති වෙනා නැති වෙනා, ඇති වෙනා නැති වෙනා, ඇති වෙනා නැති වෙනා. ඉතින් මට මේකේ ස්ටේජ් එකේ සක්මන් කරන්න ඉඩ නැදේ. නේද? කර්මා නම් මම සක්මන් කරලා පෙන්නම ඉස්සර. දැන් මම පොඩ්ඩක් වෙන්නන්න. දැන් අපේ සක්මන් කරනකොට කොන්ද බෙල්ල කෙලින් කරගෙන අත් දෙක උඩට ගන්න ඕනේ. ඉස්සරහට එක්ක මෙහෙම බැඳ ගන්න. එහෙම නැත්නම් ඔව් එහෙම නැත්නම් පිටිපස්සට බැඳගන්න. නැත්නම් අත් දෙක හොල්ලන්නේ නැතුව කෙලින් තියාගන්නත් පුළුවන්. අර සාමාන්‍ය ගමන් කරනවා වගේ කිව්වොත් මොකද වෙන්නේ? එහෙම යන්න බෑ. එතකොට වලට අත් දෙක හොලවල ඒතර එවට සිත් එපේ. ඒතර එහෙම මේ බල බල කිව්වොත්. ඒතර ඇහැට තව තව රූප පේන. ඒතර අර මේක බලන්න බෑ. ඒතර සිහිය තියෙන කොහෙද කකුලේ. එහෙනම් කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඒතර ඒ ඔසවනා ගෙනියනවා තබනවා කියන එකේ ඔසවන හිත ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව මේක වල ඒකින් යන්න බෑ ඔයගොල්ලන්ට යන්නත් බෑ මොකද ඒ තරම් වේගයෙන් මේක සිද්ධ වෙනවා අන්න බලන්න කකුල ඔසවනකොට ඇති වෙනව නැති වෙනව ගෙනිනකොටත් ඇති වෙනව නැති වෙනව තබනකොටත් ඇති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව ඔය විදිහට මේක බලන්න හරි නේද? ඒකෙන් මේ සිද්ධ නැතකොට මේක ඔයත්තන්ට පුළුවන් මෙතන මේ ඉස්සරහා තියෙන කෑල්ලේ රවුමට යන්න පුළුවන්. මේ ගොඩ නැගිල්ල වටේ රවුමට පුළුවන්. ওই විදිහට යන්න පුළුවන්. අර විදුලක් පාවිච්චි කරාගේ වාහන දාපුවතේ මහත්ලාගේ විදුලක් පාවිච්චි කරලා ඊළඟට අර පාරක් පාවිච්චි කරාගේ පැය භාගයක් විතර මේ සක්මන හොඳට තනියම වඩන්නවා. දැන් කවුරුත් වෙනවා තමන් වෙලේ සක්මන් කරලා කවුද ඇයි දෙන්න ඕනේ? අනේ මට නම් බෑ කොන්දර ඉදලා රුදුනා කිව්වොත් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා තමන්ම මේ භාවනා කරනවා. ඉතින් මේකට පොන්ති තේරෙච්ච නැති කවුරු හරි ඉන්න නාතස්සන්න බෑ. අය පාරක් කියලා. එතකොට මෙතන තියෙන ඔසවන හිත ඇති වෙනව නැති වෙනව, ගෙනියන හිත ඇති වෙනව නැති වෙනව, තබන හිත ඇති වෙනව නැති වෙනව. ඉතින් මේකට පොන්ති වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒකෙත් වේගය වැඩි. ඒ යන වේගෙත් වේගය වැඩි නමුත් මේක තා ටිකක් හිමින් යන්න පුළුවන් වුණා නම් හිමින් තමයි අපිට යන්න වෙන්නේ මේක තියෙන එක අපි බලමු මේ අපි බලමු දැන් එක දැන් කකුල ඔසවනකොට ඔසවන හිත. වෙනනේ යන්තම්. දැන් ගෙනියන හිත. ඊළඟට තබන හිත. එවන තියනවා නේද? මේ කියන්නේ දැන් තබන හිත වල දැන් තිබ්බා. තබන හිත. දැන් අයත් මොකද වෙන්නේ අනිත් කපල? ඔසවන හිත. දැන් ඔන්න ගෙනියන හිත. දැන් ගෙනියනවා තමයි. දැන් ඔන්න තියන හිත. තබන හිත. ආ අන්න දැන් අන්න බිමට තේරෙනවා. දැන් ටිකක් කලින් ඉඳන්ම පොඩක් අර තමන් බෙදා ගන්න හිතුවකට ඔතන හිත ඇති වෙනවා නැති වෙනවා. දැන් ගෙනියන හිත ඇති වෙනවා ඒක නැති වෙනවා. දැන් තමන හිත ගෙනියන හිත නැති වුණා. දැන් තමන හිත ඇති වෙනවා අන්න නැති වෙනවා. නැති වෙනකොට ඔතන හිත ඇති වෙනවා. ඔතවල ඉවරනකොට නැති වෙනවා. අන්න ගෙනියන හිත ඇති වෙනවා ගෙනියලා ඉවරනකොටම නැති වෙනවා තබන හිත ඇති වෙනවන්න තියනකොටම නැති වෙනවා දැන් තේරෙනව නේද ආ ඒක තමයි නැවතවතාවක් මම එක නා කරලා පෙන්නන්න හරි මේ විදිහට යනවා නේද මුලින් ඉඳන් අපිට පුළුවන් බලන්න හරි අන්න බලන්න නැවතවතාවක් හොඳ බලයින් උත්සව වෙනවා හිත ඊළඟට ගෙනියන හිත. ඊළඟට තුන්වෙනි කෑල්ල මතකදී තබන හිත. ඊළඟට ආයි අනික් කකුල ඔසවන හිත. ඊළඟට ගෙනියන හිත. තව තබන තව ඔන්න තව ගෙනියන ඉස්සරහට. දැන් ඔන්න තියන්න යන්නේ. දැන් ඔන්න දැන් ඉතින් තබන හිත. දැන් තිබ්බනේ ඉවරයි. එහෙනම් දැන් ඔබ හිත තුනම කරලා බලනවා. ඇති වෙන සෝන හිත එදිරට ගෙනියනකොට අන්න ඉවරයි නැති වෙනවා. දැන් ගෙනියන හිත. ඇති වුණා ඇති වෙනවා නැති වෙනවා. නැති වෙනවා. අන්න දැන් තබන හිත ඇති වුණා, තබන හිත නැති වුණා. ඔසවන හිත ඇති වෙනවා. ඔසවලා ඉවරනකොට නැති වෙනවා. ගෙනියන හිත ඇති වෙනවා, ගෙනියලා ඉවරනකොට නැති වෙනවා. දැන් තබන හිත ඇති වෙනවා ඊළඟට තියෙනකොටම නැති වෙනවා දැන් තේරෙනවනේ දවන්නවක බලන්න දැන් ඒක මේ රූපයෙන් බලලා හරියනවද නෑ ඒක බලන්න ඕන ඔයාලගේ කකුලේ දැන් ඔක දාගන්න තමයි කකුලට එතකොට ඒක එක පැත්තකට වගුමකට යන්න දැන් මේක අපිට සක්මන් නළු නෑනේ එහෙනම් මේක බක බලන්න පැය භාගයක් විතර මම කතා කරනකම් එන්න එපා හොඳට සක්මන් කරන්නේ බෑග්ස් ටික ඔයාලගේ මුගේ තියන්න. කුටු උඩින් තියලා යන්න ඔක ප්‍රශ්නයක් වෙන්නේ ඒව මතක් අමතක කරන්න. ඔකට වඩා පතව්‍යායික රජ්‍යේන සංගත ගමනේනවා කියලා තියෙනවනේ නේද? ඔකේ මේ ඔකට වඩා උතුම්ම දේ තමයි මේ ලෝකෝත්තරයේ සඳහා යන ගමන. ඒ නිසා මේ සඳහා තමයි තමන් මේ යන්නේ කියන කාරණාව ඊට පස්සේ අපි භාවනා කරන වාඩි වෙලා ඒ අතර මැදවලට ඉවර වෙලා වැසිකිලි යනවා නම් වැසිකිලි ගිහිල්ලාම ඇවිල්ලා මොකද කරන්නේ? වාඩි වෙන්න ඕනේ. හැබැයි මේ වැසිකිලි යනකොට අර ගමනෙන්ම ගිහිල්ලා සිහිය යන්න. මොනවාද ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මතකද? නැවතවතා කියලා දෙන්නද? අන්න කකුල ඔසවනවා. කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවන හිත ඔසවනකොටම ඇති වෙනවා, ඔසවලා ඉන්නකොට ඒක නැති වෙනවා. මේ වගේ තියාගෙන ඉන්නේ නැහැ යනවා. ගෙනියනකොට ගෙනියනේ පැති වෙනවා ගෙනියන වෙනකොට ඒ හිත නැති වෙනවා. දැන් තියෙන්නේ තබන. තබන හිත ඇති වෙනවා තබල වෙනකොට නැති. ඒක තියනකොට මනිත් පැත්තෙන් අනිත් ඇති වෙනවා මහා වේගයක්. ඔය අතරමැද තිත් කෝටි ගන්න මොකද වෙන්නේ? ඇති වෙනවා නැති වෙනවා අපි හිත කයක විතරයි හිත තුනක විතරයි බලන්නේ. ඒක අකුල හිත තුනකට දාලා බලන්න. හොඳයි. එහෙනම් ඔය වටේ කුටු එහෙම තියෙන ඒවා බාධා වෙන්නේ නැත්නම් වල පොඩක් ගොඩ ගහලා පස්සේ ඇවිල්ලා ඒ වගේ වාඩි වෙන්න දීන්න අය එහෙනම් සක්මන් කරන්න යන්න ඕනේ නිශ්ශබ්දෝමයක්